අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ දික්වෙල යෝගියාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී කිරිබත්ගොඩ තැඹිලිගස් මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පූජපාද කොටියාගල සීවලි ස්වාමින්ද්‍රයන්න් වහන්සේ මේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයයි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 මිච්ඡාචාරා වේරමණී සික්ඛ සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වීරමණී සික් සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං ආමසන්තේ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 විපන්න දිට්ඨින් මායාවී සංඥාවසලෝ ඉතිති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත ගුණගරුක පින්වත්නි අදත් මේ රාත්‍රී කාලයේ ඔබ හැම දිනාම සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය සමීපයට ඒකරාශී වෙලා මේ සූදානම් වන්නේ දිනපතා රාත්‍රී 8 සිට 9 දක්වා විකාශනය කර හරිනු ලබන ඒ උතුම් ධර්ම දේශනාවේ අද දවසේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට අපේ පින්නතුන්ලා බොහොම කාලයක් තිස්සේ දිනපතාම මේ උතුම් ධර්ම දේශනාව ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කරන්නට දැන් මනවින් හුරු පුරුදු වෙලා සිටින පිරිසක් බවට පත් වෙලයි ඉන්නේ. ඒ නිසා වෙනද වගේම ඊටාම කරුණාවෙන් ඔබ හැම දිනාටම අපි ආරාධනා කර සිටිනවා මෙතෙන් පටන් පැයක් පුරාවට ඒ දේශනා කරනු ලබන උතුම් ධර්මය හොඳින් ශ්‍රවණය කරලා ඒ කරුණු හිතේ ධාරණය කරගෙන තමන්ගේ මේ උතුම් මනුස්ස ජීවිතය නිවැරදි විදිහට ගොඩනගා ගන්නට අර්ථවත් විදිහට ගොඩනගා ගන්නට මේ දහම් කරුණු එදිනෙදා ජීවිතයට උපයෝගී කරගන්න කියන ආරාධනාව මූලික වශයෙන්ම මේ අවස්ථාවේදී අපි සිද්ධ කරනවා. පින්වත්නි ලෝතර බුදුරජාණන් වහන්සේ අපිට මේ උතුම් ධර්මයේ පෙන්වා දීලා තියෙන්නේ දේශනා කරලා තිබෙන්නේ අපේ මෙලොව ජීවිතය සකසා ගන්නට මෙලොව ජීවිතය නිවැරදි කරගන්නට මෙලොව ජීවිතේ නිවැරදි කරගන්නවා කියන්නේ පරලෝ ජීවිතය එහෙම නැත්නම් පුජ්‍යලයාගේ අධ්‍යාත්මික සුභසිද්ධිය ඒ තුලින් නියත වශයෙන්ම සැලසෙනවා සම්පූර්ණ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ගැඹුරු ධර්මයේ පිළිබඳව විමසලා බැලුවාම බොහෝ ධර්ම කාරණාවන් මේ ධර්මයේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි හැමදාමත් අපි මේ ගුවන් විදුලිය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන අපේ බෞද්ධ පින්නතුන්ලාට වැඩි වශයෙන් මේ ධර්මයේ තුලින් පැහැදිලි කර දෙන්න උත්සාහ කරන්නේ ගැඹුරු දහම් කරුණු වලට වඩා එදිනෙදා තමන්ගේ ජීවිතය සකස් කරගෙන නිවැරදි කරගෙන යහපත් දැහැමි මිනිසෙක් වෙන්නට අපි කොහොමද බුදුදහමෙන් ආభాෂය ලබාගන්නේ අනුශාසනාවන් ලබාගන්නේ කියන අවබෝධය ඔබට ලබා ගන්නට හැකි වෙන ආකාරයටයි අපි විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවන් දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ නිසා අද දවසේදී එවැනි පරමාර්ථයකින් ගුවන් විදුලිය ඔස්සේ අපි විසින් කරගෙන යනු ලබන ඒ ධර්ම දේශනාවන් මාලාවේ අද දවසේ මම ආරම්භමක් හැටියට තෝරගත්තා වසල සූත්‍රයේ ආශ්‍රයෙන් ඔබට දහම් කරුණු ටිකක් පැහැදිලි කර දෙන්න. අද මාතෘකා වශයෙන් තබාගත්තේ වසල සූත්‍රයේ පළමු වන ගාථාවයි. ඉදිරියේදී මා විසින් ගුවන් විදුලිය ඔස්සේ සිදු කරන ධර්ම දේශනාවන් තුලදී මෙහි අනිකුත් ගාථාවන් කාලානුරූපව අවස්ථානුකූලව පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා අද දවසේ වසල සූත්‍රයේ පළමු වන ගාථාව ආශ්‍රයෙන් මේ බණ ටික පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. දැන් මේ වසල සූත්‍රය කියන සූත්‍ර දේශනාව අපේ පින්නතුන්ලාට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. අපි ගොඩාක් අය මංගල සූත්‍රය, තිරෝකුඩ සූත්‍රය, පරාභව සූත්‍රය, ඒ වගේම සිඟාලෝවාද සූත්‍රය, මේ වසල සූත්‍රය මේ වගේ සූත්‍ර දේශනාවන් පිළිබඳව බෞද්ධ සමාජයේට යම් අවබෝධයක් තියෙනවා සිසු ඒ ත්‍රිපිටකයේ එන සූත්‍ර දේශනාවන් වලට වඩා එකට හේතුව මේවා නිරන්තරයෙන්ම සමාජය තුළ සාකච්ඡාවට භාජනය වෙනවා. හැබැයි සාකච්ඡාවට භාජනය වුණාට අපි මේ දහම් කරුණු මේ උතුම් ජීවන දර්ශනය අපේ ජීවිතවලට එකතු කරගැනීමේ අඩුපාඩුවක් තිබෙනවා. ඒ නිසා අපි නිරන්තරයෙන්ම අපේ ජීවිතවල මොනියම් හෝ ගැටලුකාරී සත්වයකින් අതൃප්තිකර ස්වභාවයකින් පසු වෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපේ බෞද්ධ සමාජයේට තමන්ගේ ජීවිත සකස් කරගන්නට බුදුදහමේ ආලෝකය ජීවිතවලට එකතු කරගන්නට අවශ්‍ය කරන දැනුම ලැබෙන ආකාරයට අපේ දැනුමේ පරිදි මේ සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් දහම් කරුණු ටිකක් පැහැදිලි කර දෙන්න. බුදුරජාණන් වහන්සේගේ බොහෝ දේශනාවන්ට සෑම දේශනාවකටම පාහේ කිසියම් සංසිද්ධියක් මුල් වෙලා තියෙන අපි ඒකට කියනවා නිදාන කතාව කියලා. මොනවා හරි දේශනාවක් බුදුහාමුදුරුවෝ දහම් කරුණක් පැහැදිලි කළා නම් ඒ දහම් කරුණ පැහැදිලි කරන්න උන්වහන්සේ යොමු වෙලා තියෙන ඉදිරිපත් වෙලා තියෙන කුමක් හෝ සිද්ධියක් පදනම් කරගෙන මුල් කරගෙන. ඒකට මේ වගේම වසල සූත්‍රයත් ඒ වගේ සිද්ධියක් පදනම් වෙලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා අග්ගික බාරද්වාජ කියලා බ්‍රාහ්මණේ අග්ගික බාරද්වාජ කියලා බ්‍රාහ්මණේ හිටියා අග්ගි කියන වචනේ තේරුම ගින්න කියන එකයි එතකොට මේ බමුණා ගිනි දෙවියන් පුදන්නට ගිනි දෙවියන් පූජාවන් පවත්වන්නට සූදානම් වෙලා සිටින අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඔහු ඉදිරියේ පෙනී සිටිනවා. බුදුහාමුදුරුව දකින අග්ගික භාරද්වාජ බමුණා බොහෝම කෝපයටපත් වෙනවා. කෝපයටපත් වෙලා බුදුහාමුදුරුවන්ට බොහොම දරුණු විදිහට ගරහමින් කතා කරනවා මුණ්ඩකය ශ්‍රමණය ඔහිම නවතිව තවත් ඉදිරියට එන්න එපා ඔය විදිහට බුදුහාමුදුරන්ට බොහෝම සැරෙන් ආමන්ත්‍රණය කරනවා කතා කරනවා ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ අග්ගික භාරද්වාජ බමුණගෙන් ප්‍රශ්නයක් අහනවා බමුණ ඔබ දන්නවාද කවුරු හෝ වසලයක් වෙනවා නම් ඒ වසලයක් වෙන්න හේතු වෙන කාරණාවන් මොනවද කියලා. දැන් බුදුහාමුදුරුවන්ට මේ බමුණ බනින්නේ මුණ්ඩකය, ශ්‍රමණය, වසලය ওই වගේ නපුරු වචන පාවිච්චි කරලා බයිනකොට බුදුහාමුදුරුවෝ එයම ප්‍රශ්නයක් හැටියට බමුණාට ඉදිරිපත් කරනවා උබෝය වසලයා කියලා කියන වචනේ තේරුම දන්නවද කියලා. මම එහෙම තේරුමක් දන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේට මේ අග්ගික භාරද්වාජ බමුණා පිළිතුරු දෙනවා. අන්නේ සිද්ධිය පදනම් කරගෙන තමයි බුදුහාමුදුරුවෝ මේ වසලයා කියන්නේ කවුද කියන එක හඳුනා ගන්නට වසලේකු තුල තියෙන ලක්ෂණ මොනවාද කියන එක පැහැදිලි කර දෙමින් තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කළා තියෙන්නේ. එතකොට අපි මේ කරුණු කීපයක් පමණයි අද දවසේ සාකච්ඡා කරන්නේ. මේ සමාජයේ තුල කිසියම් පුජ්‍යරේ සත්පුරුෂයේද්ද අසත්පුරුෂයේද්ද එහෙම නැත්නම් වසලයේද්ද යහපත් මිනිස්සේද්ද කියලා අපිට මැනගන්න මිනුම් දණ්ඩක් හැටියට භාවිතා කරන්න පුළුවන් මිනුම් දඬු කීපයක් හැටියට කරුණු කීපයක් හැටියට මේ වසල සූත්‍රයේ අපිට භාවිතාවට ගන්න පුළුවන් අපේ ජීවිතයේ තුලදී. ඉතින් මෙන්න මේ වගේ පසුබිමක් තුල තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. දැන් මේ වසලයා කියන වචනය මේ කියන අවධිය වෙනකොට අද අපි සමහර වෙලාවට වසලයා කියන වචනය මේ සමාජයේ ඔබ gedara dore සමාජයේ කටයුතු කරනකොට භාවිතා කරන අවස්ථාවන් අපිටත් එහෙන් මෙහෙන් ඇහිච්ච අවස්ථාවන් තිබිලා තියෙනවා. සමහර වෙලාවට කවුරු හරි පිළිබඳව හිත කලකිරුණාම කෝපයක් ඇති වුණාම උඹ මහ වසලේක්නේ, තමුසේ මහ වසලේක්නේ ඔය විදිහට අපිත් ඔය වචනේ පාවිච්චි කරන අවස්ථාවන් තිබෙනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේත් මේ වචනේ පාවිච්චි කරලා තියෙනවා වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි අපි කාට හෝ මේ වචනය පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්නේ තරහෙන්, द्वේෂයෙන් අගතියට ගිහිල්ලා. හැබැයි බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයි. අර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා යහමගට ගන්න ඕන කියන බොහෝම දයානුකම්පාවෙන් ආදරයෙන් සෙනෙහසින් දරුවට තරවටු කරන යම්සේද දරුවට තරවටු කරාට අම්මගේ තාත්තගේ හිතේ දරුවා පිළිබඳව වෛරයක් ද්වේෂයක් නැහැ දරුවා සුමගට ගන්න ඕන මේ දරුවා මේ කරන අකටයුත්ත නිසා ඉදිරියේදී ලොකු විනාශයකටපත් වෙනවා. ඒ නිසා මගේ දරුවා බේර ගන්න ඕන කියන මහා ලොකු බලාපොරොත්තුවකින් මහා යහපත් චේතනාවකින් තමයි අම්මා තාත්තා දරුවන්ට ඒ විදිහට තරවටු කරන්නේ අපිට මතු පිටින් තරහයේ බව ස්වභාවයක් පෙනුනට ඒක ඒ ආකාරයෙන් අම්මා තාත්තගේ හදවතේ නැහැ. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ වචනේ භාවිතා කළාට බුදුරජාණන් වහන්සේගේ හදවත තුල පැවතුනේ මේ සත්‍යෝ සසර කතරින් එතර කරගන්නට ඔවුන්ගේ පුණ්‍ය ශක්තිය ඔවුන්ට මතු කරගෙන සංසාර විමුක්තිය ලබා ගන්නට අවශ්‍ය කරන මාවත පාදා දෙන්නට තමයි බුදුහාමුදුරුව මේ වචනය පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට අදට වඩා එදා සමාජයේ තුල මේ වසලයා කියන වචනේ සමාජයේ බොහෝම දරුණු අප්‍රසන්න නපුරු වචනයක් බවට පත් වෙලා තිබුණා. ඒකට හේතුව තමයි බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට ඉන්දියානු සමාජය තුල දරුණු විදිහේ කුලවාදයක් තිබුණා. ඒ කුලවාදයේ තුල සමාජයේ ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදලා තිබුණා. බ්‍රාහ්මණ කුලය, ශාස්ත්‍රීය කුලය, වෛශ්‍ය කුලය, ශුද්‍ර කුලය කියලා කුල හතරකට බෙදලා තිබුණා. ඊට අමතරව වේන නේසාද කුක්කුස රතකාර චණ්ඩාල ඔය විදිහට පංචම කුල වර්ගයකුත් සඳහන් කරලා තියෙනවා බෞද්ධ සාහිත්‍ය පිළිබඳව විමසලා බලනකොට තියෙනවා. එතකොට මේ සුත්‍රයෝ කියන්නේ වසලියෝ. සුත්‍රයෝ කියන්නේ පහත්ම පිරිස සමාජයේ පහත්ම පිරිස. ඒ අයට කිසිදු වරප්‍රසාදයක් සමාජය තුල හිමි වෙලා තිබුණේ නැහැ. අනෙත් ධනපතියන්ගේ සමාජයේ උසස් යයි සම්මත කුලවල අයට බැලමෙහිකම් කරමින් ජීවත් වීම තමයි එදා සමාජයේ තුල පැවතිච්ච ස්වභාවය. මේක මේ වගේ සංකල්පයක් ඇති කරලා තියෙන්නේ මේ ලෝකේ නිර්මාණය කළේ මහා බ්‍රහ්මයා කියලා වුන් පැහැදිලි කරා. ත්‍රිවේදයේ තුල විශේෂයෙන්ම ඍග්වේදයේ තුල පැහැදිලි කරනවා බ්‍රාහ්මනෝස්ය මුක මාසී බාහු රාජාන්‍යක්ෘත පූරු තදද්දයත් වෛශ්‍යං පබ්භ්‍යාං සුද්‍රෝ අජායත ලෝකයේ මවපු මහා බ්‍රහ්මයාගේ මුවෙන් සමාජයේ ඉහළම පැලැන්තිය වන බමුණෝ බිහි වුණාය ඊළඟට මේ දෙබාහුවෙන් රට කරවන රජවරු ශාස්ත්‍රියම් බිහි වුණාය ඒ වගේම දෙකලවායෙන් වෛශ්‍යයන් බිහි වුණාය ඒ වගේම දෙපතුලෙන් යටිපතුල් වලින් සුත්‍රයෝ එහෙම නැත්නම් වසලියෝ බිහි වුණාය කියලා මේ සමාජයේට නිර්මාණවාදී ආකල්පයක් ඉදිරිපත් කළා. ඉතින් ඔය පිළිබඳව ගොඩක් කරුණු කාරණාවන් කතා කරන්න යන්නේ නැහැ. මේකේ ධර්ම කරුණු ටික බණ ටික ඔබට පැහැදිලි කර දෙන්න කාලය ඉතුරු කරගත යුතු නිසා සරල වශයෙන් කෙටියෙන් ওই කාරණාවන් ටික මතක් කළේ. ඉතින් මේ සමාජය තුළ ඊටාම පහත්ම තමන්ගේ මූලික අයිතිවාසිකම් පවා අහිමි වෙලා හිටපු පිරිසක් තමයි වසලයෝ කියලා හැඳින්වෙන්නේ. ඉතින් මේ වසලයන්ව වසලේ ගණයට බුදුහාමුදුරුවන්ව පත් කරලා අර අග්ගික භාරද්වාජ බමුණ බුදුහාමුදුරුවන්ට ආමන්ත්‍රණය කරනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම අපිට මේ මුළු ත්‍රිපිටකයේ පුරාවටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කුලවාදයක් කුල ભેදයක් සලකපු ස්වභාවයක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් මෙතනදී කාරණයක් මතක් කරන්න ඕන අපි මේ දියුණුවයි කියන සමාජය තුල මම විශ්වාස කරනවා අපි ඇඳුමින් පැළඳුමින් දියුණු වුණාට තාක්ෂණික වශයෙන් දියුණු වුණාට අර ඈත අතීතයේ පටන්ම කිසිම හරයක් නැතිව අපේ සිස්සතන් තුල පැවතිච්ච මතවාද තවමත් අපේ සිස්සතන් තුල පවතිනවා කියන කාරණේ මම විශ්වාස කරනවා. එක කාරණයක් තමයි ඒකට මෙතනදී අපි ඉදිරිපත් කරන කුලවාදය කියන එක. කුලවාදය කියන එක. ඔබ බලන්න සතියන්තේ පුවත්පතක් අරගෙන විවාහ මංගල යෝජනාවන් පිළිබඳව කියවලා බලන්න. මේ රටේ මිනිස්සු කුල ભેදේ සලකනවද නැද්ද ඒක ප්‍රතික්ෂේප කරලා තියනවද කියන එක ඒක හොඳටම පේනනවා පිටු ගණනාවක කොයි විදිහටද මේක පළ කරලා තියෙන්නේ කියන එක. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ විවිධ දිශාවන්ගෙන් ගලාගෙන එන ගංගාවල ජලය සාගරයට එකතු වුණාට පස්සේ මහා සාගරයේ ජලය කියලා හඳුන්වනවා වගේ විවිධ කුලවලින් මේ ශාසනයට කිසියම් දරුවෙක් පැවිදි වෙලා පැවිද්ද ලබා ගත්තට පස්සේ ඒ දරුවා ඒ පැවිද්දා බුද්ධ පුත්‍රයෙක් හැටියට හඳුන්වනවා මිසක් ඒ ඒ කුල වලින් හඳුන්වන්නේ නැහැ කියන එක තමයි බුදුදහමේ අපිට අනුශාසනා කරලා තියෙන බුදුහාමුදුරුව පැහැදිලි කරලා තියෙන කාරණේ. නමුත් මේ වර්තමාන සමාජයේ තුල මම දකින කාරණයක් අපි කොයිතරම් දියුණු වුණත් මේවා තවමත් යම් තරමකට නෙමේ මහා බරපතල විදිහට සමාජයේ එලිපිට කතා නොකරනවා වුණාට සමාජයේ යට තුල මේවා යම් කිසි විදිහකට ඊටාම ප්‍රාණවත්ව සජීවීව ක්‍රියාත්මක වෙනවා කියන කාරණය මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. ඒක ඒ තරම් නුසුදුසු සුදුසු දෙයක් නෙමේ. නුසුදුසු කාරණයක්. අපිට පුජ්‍යලේකුගේ රැකියාව අනුව නොවේයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පුච්චරේ හොඳ පුච්චරේද නරක පුච්චරේද කියන එක තීරණය කරන්න අවශ්‍ය වෙන්නේ පුච්චරයාගේ චර්යා රටාව සිතන පතන ආකාරයේ ආකල්ප ඔහුගේ හැසිරීම රටාව චරිතය කියන එකයි බුදුහාමුදුරුව මිනුම් දඬු හැටියට භාවිතා කරලා තියෙන්නේ. ඒ නිසා හැබෑ බෞද්ධයන් හැටියට අපි හිතට ගත යුතුයි මේ වගේ පුහු ආකල්ප හිතේ දරාගෙන සමාජය තුල අනේකා පිළිබඳව අමුතු ආකල්පයකින් එහෙම නැත්නම් අවඥාවෙන් බලන සත්‍යයෙන් අපි නිදෙන්න ඕනේ ඒක තමයි හැබැයි බෞද්ධ ස්වභාවය කියලා කියන්නේ ඊළඟට මම නිතරම ඉදිරිපත් කරන කාරණයක් තමයි දැන් බලන්නකෝ මේ බමුණු මතවාද අපේ සමාජයේ කොයිතරම් දුරට තවමත් මුල් බැසගෙන තියෙනවාද කියලා ඔය කියපු මේ කුල හතරකට සමාජයේ බෙදපු බමුණු සමාජයේ තුල තිබුණා කාන්තාව වසලයන්ටත් වඩා ඊටාම පහත් තත්වයකට පහතට හෙළලා තිබුණා. ඒක අද සමාජෙත් ඒ විදිහටම තියෙනවා කියන එක තමයි මගේ පිළිගැනීම. උදාහරණයක් හැටියට මම ඔබට මතක් කරන්නම්. දැන් බලන්නකෝ අපේ කවුරු හරි ඥාතිවරයෙක් දරු ප්‍රසූතියක් සඳහා රෝහල්ගත වෙලා ඉන්නවා. රෝහල්ගත වෙලා ඉන්නවා. අපිට මේ මොහොතේ දුරකථන ඇමතුමකින් එනවා අපේ ඥාතිවරියට දරුවෙක් ලැබිලා කියලා. අපි අහන ප්‍රශ්නේ මොකද්ද? දරුවා නිරෝගීද? අතපය යහපත්ව තියනවාද? දරුවා මලකඳක්ද? එහෙම නැත්නම් සජීවීව ඉපදිලාද? ඒවා නෙමෙයි අහන්නේ දුවේද්ද පුතේද්ද? දුවේද්ද පුතේද්ද? අපේ ප්‍රශ්නේ තමයි දුවේද්ද පුතේද්ද හම්බෙලා ඉන්නේ කෙනෙක්. ඇයි මේ? අපි හැම කෙනෙක්ගේම පිළිතුර අපේක්ෂා කරන පිළිතුර තමයි පුතෙක් හම්බුනොත් හොඳයි කියලා. අර ආකල්පය තවම තියෙනවා. මේ රටේ අපිට දලදා වහන්සේ ගෙනත් දුන්නේ කාන්තාවකගේ කෙස් වැටියේ සංගවාගෙන. හැබැයි අද දලදා වහන්සේ ළඟට කාන්තාව කියන්නේ මහා අපිරිසිදු වස්තුවක්. මේව කතා කරන එක සමහර වෙලාවට සමාජයේ දරුණු විදිහේ විරෝධාකල්පයක් ගොඩනැගෙන්න පුළුවන්. නමුත් යථාර්ථය මේකයි. ඊළඟට ජයශ්‍රී මහා බෝධිය අපිට ගෙනත් දුන්නේ කාන්තාවක්. නමුත් ජයශ්‍රී මහා බෝධිය ළඟට හෝ ගමේ පන්සලේ බෝමළුවේ බෝමුලට ගිහිල්ලා කාන්තාවක් පැන් කලයක් නෑවුවොත් එහෙම වයසක අම්මා කෙනෙක් දුවගෙන ඇවිල්ලා කතා කරලා කියයි අනේ දරුවෝ ඔබට තේරෙන්නේ නැද්ද ඔය වැඩේ නුසුදුසුයි කියලා ඔක වහාම නතර කරපන් කියලා අර ළමයාට වලක්වන්න චෝදනා කරන්න පෙළඹෙනවා. දැන් මේ බමුණු මතවාද යම් තරමකට මේ සමාජය තුල යම් තරමකට නෙමෙයි ඒ විදිහටම නවීකරණයේ වෙලා විවිධාකාරයෙන් පවතිනවා කියන එකට මම ඔය හොඳම නිදර්ශන දෙකක් නිතරම දකින්න පුළුවන් නිදර්ශන දෙකක් පැහැදිලි කරලා දුන්නේ. ඉතින් ඒ නිසා බෞද්ධයන් කියන්නේ මීට වඩා එහාට ගිය අවබෝධයෙන් කල්පනාවෙන් කටයුතු කරන්න පුළුවන් නුවණින් කටයුතු කරන්න පුළුවන් පිරිසක්. නිසා මේ වසල කරන ධර්ම කියන දේවල් තුල වසලයෙකුගේ ලක්ෂණ තුල නිවැරදිව ලෝකයේ දැකීමේ සමාජයේ දැකීමේ ග්‍රහණය කරගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. අන්න නිසා බුදුරජාණන් වහන්සේ මේ වසල සූත්‍රයේ පළවෙනි ගාථාවේ අපි මාතෘකා කරගත් කරුණු ටිකට අනුව වසලයක් වෙන්න හේතු වෙන ලක්ෂණයක් හැටියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා කිසියම් කෙනෙක් ක්‍රෝධයටපත් වෙනවා නම් වෛරයෙන් යුක්ත නම් තරහ ගන්නවා නම් ඒ පුජ්‍යලයා වසලයක් කියලා. බුදුදහමේ කිසිම අවස්ථාවකට අවස්ථාවක තරහවට වෛරයට ඉඩක් ලබා දීලා නැහැ. හැම මොහොතකම ඒ වෛරය තරහව යටපත් කරන්න පුජ්‍යලයා උත්සාහ ගත යුතුයි කියන එක තමයි බුදුදහමෙන් අනුශාසනා කරලා තියෙන්නේ. අපි බොහෝම හොඳට දන්න බණපදයක් තමයි නහි වේරේන වේරාණි. වෛරයෙන් වෛරේ සංසිඳෙන්නේ නැහැ. නමුත් මේ සමාජයේ ගත්තාම අපි නිතරම එකිනෙකාට වෛර කරමින් සිටින්නේ. මේ ක්‍රෝධ කරමින් සිටින්නේ. ක්‍රෝධයෙන් යුක්ත නම් නිතරම ක්‍රෝධ කරනවා නම් ඒ පුච්චලයා වසලයක් හැටියට බුදුහාමුදුරුව පෙන්වා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එහෙම ක්‍රෝධයෙන් මුලා වෙච්ච මනසින් ඇත්ත දකින්න පුළුවන් කමක් නැහැ යහපත දකින්න පුළුවන් කමක් නැහැ ඒ මනස ලෙඩ වෙච්ච මනසක් විකෘති වෙච්ච මනසක් ක්‍රෝධයටපත් වෙච්ච පුජ්‍යලේ හදිසි කෝපේ නිසා කරන කටයුතු නිසා සමහර වෙලාවට මුළු ජීවිත කාලයේම හිරබත් කන තරමට ජීවිතේ කාලකන්ණි කරගන්නවා. එහෙම නැත්නම් මුළු ජීවිත කාලයේම විඳව විඳව ඉන්න පුළුවන් ආකාරයේ මහා අනතුරු ජීවිතයට සිද්ධ කරගන්නවා. වස බොනවා, සියදි විහානි කරගන්න පෙළඹෙනවා, අතපය කඩා ගන්නවා, විවිධාකාරයේ කටයුතු කරනවා මේ කෝපයේ කෝපයෙන් මත් වුණාට පස්සේ විකෘති මනස විකෘති වෙනවා ඒ අනුව කරන කටයුතු යහපත් වෙන්නේ නැහැ. දැන් ධර්මයේ තුල ක්‍රෝධේ නම ආකාරයකටත් නව ආකාරයකටත් දහ ආකාරයකටත් පැහැදිලි කර දීලා තියෙනවා. ක්‍රෝධේ ඇති වෙන ආකාරය පිළිබඳව. අහවල් පුච්චලයා මට අයහපතක් කළා. ඒ වගේම දැනුත් කරනවා. ඉදිරියටත් ඒ විදිහටම මේ මිනිහා මට අයහපතක් සිද්ධ කරනවා. ඔය විදිහට තුන් ආකාරයකින් අපි කෙනෙක් පිළිබඳව වෛරයෙන් බැඳෙනවා. අහවල් පුච්චලයා මට පහුගිය කාලයේදී අවඩක් කළා යහපතක් කළා දැනුත් කරනවා ඉදිරියටත් කරනවා. ඒ වගේම ඒ විදිහටම හිතනවා මගේ මිතුරාට මේ විදිහේ අකටයුත්තක් කළා දැනුත් කරනවා ඉදිරියටත් කරනවා. එතකොට එතන හයක් වෙනවා. ඊළඟට මගේ සතුරාට මගේ සතුරාට මේ පුච්චලයා ඉස්සෙල්ලත් උදව් කළා දැනුත් උදව් කරනවා ඉදිරියටත් උදව් කරනවා. තමන්ගේ සතුරට මගේ සතුරට මේ පුච්චලයා දැනුත් උදව් කරනවා ඉස්සෙල්ලත් උදව් කරා ඉදිරියටත් උදව් කරා මේ විදිහට කල්පනා කරලා බලලා හිතේ ඇති කරගන්න වෛරය ක්‍රෝධය තමයි නව ආකාරයකින් මනස තුල ගොඩනැගෙන වෛරය හැටියට ධර්මයේ තුල සඳහන් කරලා තියෙන්නේ. ඔය නව ආකාරයකින් හටගන්න වෛරය කියලා ධර්මයේ තුල පැහැදිලි කරලා තියෙන ඔන්න ඔය කාරණය. එතකොට මේ වෛරය දස ආකාරයට ධර්මයේ තුල විග්‍රහ කර දීලා තියෙනවා. ඒ දස ආකාරය කියන්නේ අපි ඔය කියන නමේට තවත් කාරණයක් එකතු වෙනවා. ඒ තමයි පාරේ තොටේ ඇවිදගෙන යනකොට සමහර වෙලාවට පා ගල් මුල් වල හැප්පෙනකොට අපේ හිතට ශනිකව ඇතිවෙන කෝපය, වෛරය, ක්‍රෝධය ඒක හඳුන්වනවා වෛරයක් හැටියට ඒකත් එකතු වුනහම මෙතන වෛරයේ දස ආකාරයකින් මනස තුල ඇති වෙන්න පුළුවන් කියන කාරණය ධර්ම ග්‍රන්ථ තුල පැහැදිලි කර දීලා තියෙනවා. දැන් මේ විදිහට වෛරය අපේ හිතට ඇතුළු වෙනවා. ක්‍රෝධය අපේ හිතට ඇතුළු වෙනවා. මේ ක්‍රෝධය අපේ හිතට ඇතුළු වෙන ස්වභාවයේ ක්‍රමවේදය හඳුනා ගත්තාම අපිට පුළුවන්කම තියෙනවා ඒක යටපත් කරන්නට පාලනය කරන්නට තමන්ගේ හතුරාටත් මෛත්‍රී කරන්න තමයි බුදුදහමින් පැහැදිලි කර දීලා තියෙන්නේ. බුදුදහම තුල මෛත්‍රිය කියන එක මහා විශාල සංකල්පයක්. කිසිදු දර්ශනයක ඒබඳු සංකල්පයක් නැහැ. කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ මෛත්‍රී කරන්න අපිට අනුශාසනා කරන සූත්‍රේ ක්‍රමවේදය මෛත්‍රී භාවනාව සඳහා යොදා ගන්න පුළුවන් කමඨහනක් හැටියට. එහි එක තැනක බුදුහාමුදුරෝ දේශනා කරනවා අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවා රැකගන්න උත්සාහ කරන්නේ ඒ දරුවා කෙරෙහි දක්වන ආදරයේ සෙනෙහස යම්සේද ඒ විදිහට සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී පතුරවන්න කියන එකයි කරණීය මෙත්ත සූත්‍රයේ තුලදී අනුශාසනා කරන්නේ. එපමණක් නෙවෙයි. එහි තියෙන ඊටාම සුවිශේෂී වචනයක්. ඒ තමයි භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා. දැන් මෙතන තියෙනවා දැන් අපි මෛත්‍රී කරන්නේ මේ අපිට පේන නොපෙනෙන සත්වයන්ට. හැබැයි මෙතන මේ භූතාවා සම්භවේසීවා කියන එකෙන් අර්ථවත් කරනවා සම්භවයක්, උප්පත්තියක් අපේක්ෂා කරමින් මේ විශ්වය තුල කිසියම් චේතනාවක් පසු වෙනවද? ඒ ජීවියාටත් මෛත්‍රී කරන්න කියලා. භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මේ සියලුම සත්‍යෝ සුවපත් වෙන්න කියලා ධර්මයේ තුල අපිට ඒ විදිහට මෛත්‍රී කරන්න කියලයි පැහැදිලි කර දීලා තියෙන්නේ. දැන් බලන්න මෛත්‍රිය ජීවිතයට පුරුදු පුහුණු කර ගැනීම කොයිතරම් වැදගත් දෙයක්ද කියන එක. මෙත්තානිසංස සූත්‍රයේ තුල මෛත්‍රිය වැඩිීමේ ආනිසංස 11ක් පිළිබඳව පැහැදිලි කර දීලා තියෙනවා. ගුවන් විදුලි ධර්ම දේශනාවන් ඔස්සේ අපිම මේ කාරණාවන් විтин විට මතක් කරලා තියෙනවා. මෙහිදී නැවතත් ඒ කාරණාවන්ම මතක් කරන්නට යන්නේ අපේ බෞද්ධ පින්නතුලා ගොඩක් මේ මෙත්තානිසංසේ උගන්වන කරුණු 11 පිළිබඳව දන්නවා. දැන් ඔබ කල්පනා කරන්න අපි සමාජයේ මිනිසුන් පිළිබඳව කතා කරන වර්ණනා කරනවා. කෙනෙක් දැක්කහම ඒ පුච්චලයා හෝ තැනැත්තිය පිළිබඳව ප්‍රසාදයක් ඇති වුනහම අපේ මිනිස්සු කතා කරනවා අනේ බලන්නකෝ හරි ලස්සන මිනිස්සෙක් සීදේවි මිනිස්සෙක් කියලා. සීදේවි මිනිස්සෙක් කියලා අපි කතා කරනවා. ඒ වගේම ඔය පැහැදීම නිසා තමයි අපි අතර නොඑක ආකාරයේ යහළු මිත්‍ර සම්බන්ධකම් ඇති වෙන්නේ විවාහයන් පවා ඇති වෙන්නේ ඔය සම්බන්ධතාවයේ තුල. හැබැයි බලන්නකෝ gedara doreedi තමන්ගේ නෝනට හෝ මහත්තයාට කේන්තිගත් වෙලාවට කෝප වුණ වෙලාවට නෝනා කතා කරලා කියනවද අනේ අපේ මහත්තයාට කේන්ති ගියාම සීදේවි මූණ කියලා කියනවද අපේ නෝනාට කේන්ති ගියාම සීදේවි මූණ කියලා කියනවද නෑ අපි කියන්නේ අපේ මහත්තයාට කේන්ති ගියාම යකෙක් වගේ ඇස් දෙක උඩ ගිහිල්ලා ඇඟ වෙවුලන්න ගන්නවා පලාතිවත් යන්න බයයි දැන් අපි කවදාකවත් මූණකට හොදලා හැඩවැඩ වෙන්න කැඩපතේ ඉදිරියට යනවා කණ්ණාඩි ඉස්සරහට යනවා. හැබැයි කේන්ති ගිය වෙලාවකට අපි යන්නේ නැහනේ. කේන්ති ගිය වෙලා මේ අපි මුළු ජීවිත කාලයේම අපේ රූපය බොහොම පැහැපත්ව යහපත්ව තියාගන්න අපි උත්සාහ කරනවා නොඑක ආකාරයේ ආලේපන වර්ග භාවිතා කරන ඇඳුම් පැළඳුම් භාවිතා කරන හැඩවැඩ වෙනවා නමුත් කේන්ති ගිය වෙලාවට කණ්ණාඩියක් ඉස්සරහට ගියොත් අපි මේ මෙච්චර උත්සාහ කරන යහපත් ලස්සනට තියාගන්න හදාගන්න අපේ පෙනුම කොයිතරම් විකෘති වෙලා තියෙනවද කියන එක Tamanටම පැහැදිලි වෙනවා. ඒ වෙලෙම අර බැලුම් බෝලයක හුලම් බැහැලා ගියා වගේම Tamanගේ හිත නිවිලා යාවි. ඒ නිසා හොඳ ක්‍රමවේදයක් Tamanට කේන්ති ගිය වෙලාවට කාත් එක්කවත් කතා කරන්නේ නැතුව හිමීට ගිහිල්ලා Tamanගේම ප්‍රතිබිම්බයේ දිහා කණ්ණාඩියෙන් බලාගෙන තමන්ම ආවර්ජනය කරලා බලන්න ඔබට බොහෝම හොඳට ඉවසීම පුරුදු කරගන්න පුළුවන් තමන්ගේ தත්ත්වය මොකද්ද කියන එක හඳුනාගෙන තමන් කටයුතු කරන්න ඕන කොහොමද කියන එක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා නිසා ක්‍රෝධ වෙනවා කියන්නේ ඊටාම අයහපත් දෙයක් ජීවිතයට නුසුදුසු දෙයක් මෙය විද්‍යාත්මකව ගත්තහම ජීවිතයට මහා අයහපතක් සිද්ධ කරනවා ක්‍රෝධ වෙන්න වෙන්න අපේ ශරීරයේ රුධිරේ රත් වෙනවා. ඒ රත් වෙන රුධිරේ නිසා සෛල පුච්චෙනවා. වයසට වඩා වැහැරුණු ගතියක්, මහලු බවක් අපිට පෙනෙනවා. ඒ වගේම සතුටින් ප්‍රීතියෙන් ඉන්න රුධිර ධාතුව පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු රුධිර ධාතුව සෛල පෝෂණය කරනවා. ඒ නිසා මතු පිටින් වයසට වඩා තරුණ බවක් පෙනෙනවා. ඉතින් ඒ නිසා මේ අපේ ජීවිතයේ අවශ්‍යතාවයන්නේ දැන් මෙත්තානිසංස සූත්‍රය කියන්නේ තෝකනේ මුකවන්නෝ විප්පසුදති මුහුණ පැහැපත් වෙනවා ඒ වගේම manussානම්පියෝ හොති ලස්සන්ට ඉන්න කෙනා මිනිසුන්ට ප්‍රිය වෙනවා මිනිසුන්ට විතරක් නෙමෙයි අමනුස්සානම්පියෝ හොති අමනුස්සයන්ටත් ප්‍රිය වෙනවා ඒ නිසා ජීවිතයේ තුල ක්‍රෝධයෙන් තොරව නිවුණු මිනිසෙක් හැටියට නිවුණු මනසකින් යුතුව කටයුතු කරන්නට අපි අපේ ජීවිතයේ හැකියතාක් උත්සාහ කරනවා නම් ඊටාම සත්පුරුෂ ගුණයක් එහෙම නැතුව එහි ප්‍රතිවිරුද්ධ පැත්තට කටයුතු කරනවා කියන්නේ ක්‍රෝධයෙන් අගතියට ගිහිල්ලා ක්‍රියා කරනවා කියන්නේ ජීවිතයට ලොකු විනාශයක් වෙනවා. ඒ වගේම අපේ පින්නතුලා දන්න කාලියක් ඉන්නේගේ කතාව. මේ වගේ සිද්ධි පිළිබඳව ජාතක පොත්වල සඳහන් වෙලා තියෙන අර પરම්පරා ගණනාවක් තිස්සේ දරුවෝ කමින් විනාශ කරගනිමින් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා වරද තේරුම් අරගෙන ඒ ගැටලුව निराකරණය කරගත මෙතන තියෙන වෛර කිරීම නිසා සංසාරේ දික් වෙනවා කියන කාරණයක් එතන පැහැදිලි කර දීලා තියෙනවා. ඊළඟට උපනාහීච කියනවා. කෝදනෝ උපනාහීච දෙවෙනි කාරණේ තමයි බද්ධ වෛරය. බද්ධ වෛරය කියන්නේ කිසියම් සිද්ධියක් නිසා පලිගන්න චේතනාව ඉදිරියට තියාගෙන ඉන්නවා. ඉදිරියට තියාගෙන ඉන්නවා නැවත නැවත වෛර බඳිනවා නැවත නැවත වෛර බඳින පුජ්‍යලයාට රාත්‍රියේදී සුවසේ නිින්දක් ඇති වෙන්නේ නිතර නිතර සිහිනෙන් බය වෙනවා විවිධාකාරයේ විකාර සිද්ධීන් සිද්ධ කරනවා හීනෙන් නිදාගෙන මේ වගේ තත්ත්වයන්ටපත් වෙනවා වෛර බැඳීම නිසා ඒ නිසා වෛර බඳිනවා කියන්නේ කිසියම් වරදකට පුජ්‍යලයේ කෙරෙහි දිගින් දිගටම වෛර බැඳීම කියන්නේ වසල කරන ධර්මයක් හැටියට බුදුදහම තුල පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම පාප මක්කීච කියන්නේ කෙනෙකුගේ ಗುಣ මකා කතා කිරීම. පාප කියලා විශේෂ වචනයකින් මේ මක්ඛී කියන pāli වචනේ අර්ථවත් කරලා තියෙනවා. ඒ කියන්නේ පාපකාරී හැඟීමකින් යුතුව පාපය වර්ධනය කරන දෙයක් තමයි තවත් කෙනෙකුගේ ಗುಣ වර්ණනා කරනකොට ඒ යටපත් කරලා අගුණ මතු කරලා කතා කරන එක. මේක එක පැත්තකින් ඊර්ෂ්‍යාව නිසා තමන් සිද්ධ කරන දෙයක්. තවත් කෙනෙක් සමාජය තුල ප්‍රියමනාප වෙනකොට තවත් කෙනෙක් සමාජය තුල අනිත් අයගේ ගෞරවයට පැසසුමට ලක් වෙනකොට අපි ඒ කුජලයා පසසන වර්ණා කරන උදවියට වැරදි ආකල්ප ඇති කරනව නැහැ. එයා මේ විදිහටයි මේ වගේ අඩුපාඩු තියෙනවා මේ විදිහේ වැරදි තියෙනවා මේ විදිහට අපි මේ පුජ්‍යලයාව ඒ පුජ්‍යලයාගේ අගුණ මතු කරලා ඔහුට තියෙන කීර්තිය ප්‍රශංසාව ඉවසන්න බැරි කමට අපි ඒ යටපත් කරනවා. ඒකට මෙහෙම කටයුතු කරනවා නම් ඒකත් වසලයෙකුගේ ස්වභාවයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම විපන්න දිට්ඨි. විපන්න දිට්ඨි කියන්නේ තමන්ගේ දෘෂ්ටියේ විපර්යාස වීම, විකෘති වීම. පැහැදිලිවම සඳහන් කරනවා නම් තමන්ගේ දැක්මේ විකෘති භාවය. මේ වෛරය කියන එක හටගන්නේ ඒ වගේම බද්ධ වෛරය එහෙම නැත්නම් වෛර බැඳීම කියන එක හටගන්නේ ඒ වගේම පාපමක්ඛී කියන තවත් කෙනෙකුගේ ಗುಣ මකා කතා කිරීම කියන කාරණය ඇති වෙන්නේ විපර්යාස දෘෂ්ටියක් නිසායි. මනසේ තියෙන විපරීත ස්වභාවයක් නිසායි. එනිසා විපන්න දිට්ඨිය කියන්නේ තමන්ගේ දෘෂ්ටිය නිවැරදි නැහැ කියන එකයි. එය වැරදි ආකල්පයකින් යුක්තව කටයුතු කරන ඇතැම් වෙලාවට බුදුදහම පිළිබඳව මීට පහුගිය කාලවකවානුව පිළිබඳව ගත්තාම අපේ සමාජය තුළ විවිධ මති මතාන්තර බිහි වෙමින් ආවා. මේ විපන්න දිට්ඨියේ ස්වභාවය. ඒ තමයි පංචශීලයේ අවශ්‍ය වෙන්නේ නැහැ. බුද්ධ ප්‍රතිමාවන්ට වන්දනාමාන කිරීම සුදුසු නැහැ. gedara පිරිත් කියන එක සුදුසු නැහැ. මිය පරලෝකීය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන එක gedara සුදුසු නැහැ. දෙවියන්ට පින් අනුමෝදන් කරන එක සුදුසු නැහැ. නොඑක් ආකාරයේ භූතයෝ ගෙවල් වලට එනවා. මේ ආකාරයේ නොඑක් ආකාරයේ මතවාද සමාජයේට දහම් කරුණු හැටියට සම්ප්‍රේෂණය කළා මුදා හැරියා විකාශනය කරලා හැරියා මේ විවිධ මතවාද විපරීත දෘෂ්ටිය නිසා. නමුත් කාලාන්තරයක් තිස්සේ අපේ ජීවිතවලට කිසියම් කෙනෙක් පින් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ කෙනාව පින් අනුමෝදන් කරලා සුවපත් කරනවා කියන්නේ ඒක ඊටාම යහපත් දෙයක්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම්කිසි කෙනෙකුට මිය පරලෝකීය කෙනෙකුට පින් අනුමෝදන් කළාම ඒ අය ආශිර්වාද කරනවලු. චිරං ජීවන්තු නොඥාති ඒ සංහේතු ලබහමසේ අපිට පින්පෙත් අනුමෝදන් කරපු අපේ ඥාතීහු බොහෝ කාලයක් යහතින් සුවසේ ජීවත් වෙත්වා කියලා. එහෙම ආශිර්වාද කරනවා නම් එහෙම කවුරු හරි අපේ ජීවිතයට සුභ සිද්ධි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා නම් අපි ඒ ආශිර්වාදේ ලබා ගන්න එක වරදක් නොවේ. ඒ නිසා මිය පරලෝකීය ඥාතීන්ට නිවසක පිනක් දහමක් සිද්ධ කරලා හෝ මලක් පහනක් පූජා කරලා පින්පෙත් අනුමෝදන් කිරීම කිසිසේත්ම වරදක් නොවේ. කිසිසේත්ම වරදක් නොවේ. ඒ වගේම තමන්ගේ ආරක්ෂාවට ජීවිතයේදී කිසියම් ආකාරයක භාවනාවක් හැටියට ඇති ආරක්ෂක ක්‍රමවේදයක් හැටියට ඇති හරියට පිරිස් සූත්‍ර දේශනාවක් භාවිතා කරනවා නම් ඒක දෝෂයක් නෙවෙයි. මොකද මේ පිරිත් ධර්මයන් තුල අන්තර්ගත වෙලා තියෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තුරුණුවන්ගේ ගුණය. ඒ තුනුරුවන්ගේ ගුණය සිහිපත් කිරීම තුළින් අපිට ආශිර්වාදයක් ඇති වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපේ පින්නතුල්ලා දන්නවා කරණීය මෙත්ත සූත්‍රය කියන මේ සූත්‍ර දේශනාවේ පසුබිම අරහාමුදුරු පිරිසකට භාවනා කරන්න වැඩම කරපු අවස්ථාවේදී ඇතිවෙච්ච කරදරකාරී ස්වභාවයේ මගහරවා ගැනීමට බුදුහාමුදුරුව මේ ස්වාමින් වහන්සේලාට කරණීය මෙත්ත සූත්‍රය උගන්වා වදාළේ. එතකොට කරණීය මෙත්ත සූත්‍රයේ බුදුහාමුදුරුව මේ භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාහරනවා මේක භාවනාවක් හැටියටත් භාවනා කමටහනක් හැටියටත් ආරක්ෂක ක්‍රමවේදයක් හැටියටත් භාවිතා කරන්න කියලා. එතකොට කරණීය මෙත සූත්‍රය එක පැත්තකින් හිත වඩන භාවනාවක්, හිත දියුණු කරන භාවනාවක්. අනෙක් පැත්තෙන් ජීවිතේට විවිධාකාරයේ අමනුෂ්‍ය උපද්‍රව මගහරවන ආරක්ෂාව සලසන ආරක්ෂාව සලසා ගන්න පුළුවන් යම්කිසි ආකාරයක ආශිර්වාදාත්මක ක්‍රමවේදයක් හැටියට කර්ණීය මෙත සූත්‍රය තුල අපිට භාවිතාවට නගා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාවන් අපි අද විවිධාකාරයෙන් ප්‍රශ්නවලට ලක් කරලා තියෙනවා. මේකට හේතුව තමයි මේ නූතන විද්‍යාවත් එක්ක බුදුදහම ගලපන්න යෑම තුල. අපි අමතක කරන්න සුදුසු නැහැ මේ නූතන විද්‍යාව කියන ඊටාම ලදරුවෙක්, කුඩා දරුවෙක්. ඒ විද්‍යාවෙන් තවමත් බුදුදහම කියන මේ ලෝකයට සමීප වෙලා නැහැ. දැන් බලන්නකෝ මේ ධර්මදේශනාව තුලම මම මතක් කළා අර භූතාවා සම්භවේසීවා බුදුහාමුදුරුවෝ මතක් කරනවා සම්භවයක් අපේක්ෂා කරන ජීවීන්ට ආශිර්වාද කරන්න මෛත්‍රී කරන්න කියලා. දැන් මේ කාරණාවන් අද විද්‍යාව තුලින් සැක කරමින් පරිේෂණ කරමින් සිටින නමුත් බුදුහාමුදුරේ ඒවා දේශනා කළ ඉවරයි. නිසා මේ බුදුදහම කියන්නේ බොහෝම ඈතට ගිය ඉතා ගැඹුරු දර්ශනයක්. ඒ දර්ශනය පිළිබඳව අපි ප්‍රශ්න කළ යුතුයි, තර්ක කළ යුතුයි, හැබැයි බුද්ධියෙන් යුතුවයි. එහෙම නැතිව අපේ අපේ අන්ධභාවය මායාව තව තවත් මායාවකම පැටලෙන තත්වයට ගත්තොත් එහෙම තරක කරන්න ගියොත් අපිට මේ ජීවිතේ උත්තරීතර ප්‍රතිඵලයක් නෙලා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වත්නි මේ වසල සූත්‍රයේ තුල අපිට පැහැදිලි කරන පළවෙනි ගාථාවෙන් කිසියම් පුජ්‍යලයක ක්‍රෝධයෙන් යුක්තන බද්ධ වෛරයෙන් යුක්තන වෛර බඳිනවා නම් ඒ වගේම කෙනෙකුගේ ಗುಣ අකාමකා කතා කරනවා නම් ඒ වගේම දෘෂ්ටියේ විපරීත බවක් විකෘතිතාවයක් ඇතිව කටයුතු කරනවා නම් ඒ කුජලයා මේ සමාජයේන වසලේ කැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. අපි ටයි කෝට් ඇඳගෙන, සාරි ඇඳගෙන බොහොම ලස්සනට සමාජය තුල ජීවත් වුණා. මේ කියන අඩුලුහුඩුකම් මේ කියන ගති ලක්ෂණ හතර ක්‍රෝධය, බද්ධ වෛරය, අනිත් අයගේ ಗುಣ නැති කරලා කතා කරන එක, ඒ වගේම දෘෂ්ටියෙහි තියෙන විපරීත භාවයේ විකෘති භාවයේ කියන මෙන්න මේ දේවල් ටික අපි ළඟ තියෙනවා නම් මේ ලක්ෂණ හතර අපි ළඟ තියෙනවා නම් අපි වහාම සකස් විය යුතු නිවැරදි විය යුතු පුජ්‍යලයේ කියන කාරණය හඳුනාගෙන තමන්ගේ ජීවිතය යහපත්ව ගොඩනගා ගන්න කටයුතු කරන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඉතින් මේ කාල සීමාවේ හැටියට මීට වඩා මේ ඔස්සේ ධර්ම කරුණු පැහැදිලි කරන්නට කාල වේලාව අපිට ලැබෙන්නේ නැහැ. ඉදිරියේදී වසල සූත්‍රයේ තවත් ගාථා ධර්මයන් මාතෘකා කොට වශයෙන් ගනිමින් වසල සූත්‍රය අනුසාරයෙන් ධර්ම දේශනාවන් මාලාවක් ගුවන් විදුලි ඔස්සේ විකාශනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එහි ආරම්භම හැටියට අද දවසේ මේ පළවෙනි ගාථාවෙන් මේ දහම් කරුණු ටික ඔබට පැහැදිලි කර දුන්නේ. මේ කරුණු ටික හිතට අරගෙන ඔබේ ජීවිත කොතනද වැරදිලා තියෙන්නේ අඩුපාඩු මොනවද කියන එක නිවැරදිව හඳුනාගෙන අර්ථවත් මනුෂ්‍ය ජීවිතයක් බවට මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ පත් කරගන්න කියලා හැමදෙනාටම මතක් කරනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සදේශීය සේවය ඔස්සේ විකාශනය කිරීම සඳහා දායකත්වයේ දරන පින්වතුන්ලා කීප දෙනෙක් පිළිබඳව සඳහන් කළ යුතු වෙනවා. වසර 8කට පෙර පරලෝව සැපත් කුරුණෑගල වඳුරාගල දුම්මල පිටිය වත්ත අංක 25 නිවසේ විසු විශ්‍රාමික වාරි මාර්ග ඉංජිනේරු චීක් සමරසිංහ මහතාට දෙපාර්ශ්වයේම පරලෝව සැපත් දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් කිරීම සඳහා ධර්මදේශකයාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර සංඝරත්නයට සහ ලක්වැසි සැමට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ කුරුණෑගල වඳුරාගල දුම්මල පිටියේ වත්තේ සෝමා සමරසිංහ මහත්මිය සහ පවුලේ දූ දරුවන් විසින් ඒ වගේම පරලෝක සැපත් වූ ජී.කේ. මර්වින් පෙරේරා පියාණන්ට පරලෝසපත් එම්.එල්. මිල්ටන් පෙරේරා මාමාට පරලෝසපත් එස්.ජී. ප්‍රේමරත්න මාමාට කර්ලයින් ගුණසේන අත්තම්මාට සහ පරලෝසපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරන්නේ කොළඹ 9 දෙමටගොඩ සීලරතන පටුමගේ 35න් 7 ඒ නිවසේ පදිංචි පාඨශාලාචාර්ය ජී.කේ.අයි වන්දුල පෙරේරා මහතා සහ පවුලේ සහෝදර සහෝදරියන් සහ ඥාති පිරිස. ඒ වගේම තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍යම විද්‍යාලයේ විදුහල්පතිනිය වන ජී ගමාරච්චි මහත්මිය ප්‍රධාන ආචාර්ය මණ්ඩලයටත් සිසු දරු දැරියන්ට සහ විද්‍යාලයේ සේවය කර විශ්‍රාමගේ විදුහල්පතිවරු ගුරු භවතුන්ට සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා විද්‍යාලය හා සම්බන්ධව සිට පරලෝසපත් සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ ඉඹුල්ගස් දෙනිය යටත්හාවල ගල්කන්ද පාර පදිංචි එච්.ජී. තිලකරත්න මහතා ඇතුළු පවුලේ සැම. ඒ වගේම මීට වසර 36කට පෙර පරලෝසපත් වූ ස්වාමි පුරුෂයා වන KRT පීරිස් මහතාට 1997 දී පරලෝසපත් වූ මෑණියන්ට පරලෝසපත් වූ ඉන්ද්‍රා සොහයුරියට ඒ වගේම කිරියම්මාට ගයාන් මුණුබුරාට සහ පරලෝසපස් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් අද දිනට 80 වෙනි ජන්මදිනය යෙදෙන තමන් ඇතුළු සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ අපේක්ෂාවෙන් දායකත්වයේ දරන්නේ අනුරාධපුර තිසාවැව මැගසින් පාර අංක 140 නිවසේ ජේ.එම්. කැතරින් මහත්මිය මේ වගේම මිගලෑව ගිරිතලාන පදිංචිව සිට 1997 නොවැම්බර් 7 වෙනි දින පරලෝසපත් වූ පාඨශාලාචාර්ය ඊ.ජේ.එම්. හේරත් බණ්ඩා පියාණන්ට සහ පරලෝසපත් සැමට පින් අනුමෝදන් කිරීමටත් දැනට රෝගාතුරව සිටින කේ.එම්. මැක් අම්මා මෑණියන්ට සහ පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ කුණ්ඩසාලේ පල්ලි කැලේ සම්පත් වේන මානෙල් මාවත අංක 31 නිවසේ EJM කමල් බණ්ඩාර ඒකනායක මහතා සමග EJM මල්ලිකා ඒකනායක මහත්මිය කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන ප්‍රධාන ශිෂ්‍ය විදායක පුතුණුවන් ඇතුළු පුතුන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සඵල වේවායි ප්‍රාර්ථනා කිරීමටත් නුගේගොඩ මිරිහානේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරුන් වන එම් එම් කුලතුංග සහ එම් ඩී කුලතුංග යන දෙමව්පියන්ටත් හල්තොට කජුගස්වත්තේ පදිංචි විශ්‍රාමික විදුහල්පති ජී.පී. සූර්යාරච්චි පියාණන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා වසර 8කට පෙර පරිලෝසපත් පී. චාලට් පෙරේරා මෑණියන් ඇතුළු පරිලෝසපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වයේ දරන්නේ නුගේගොඩ මිරිහාන රූපසිරි මාවත අංක 51 නිවසේ ජගත් කුලතුංග මහතා සහ සමන්තා කුලතුංග මහත්මිය. ඉතින් අද දවසෙත් අපි ශ්‍රවණය කරන්නට යෙදුන මේ උතුම් ධර්මානුශාසනාවේ බලයෙන් ශක්තියෙන් දායකත්වයේ දරපු හැමදෙනාටම ගුවන් විදුලි සංස්ථාවේ ගරු සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා නමින් මිය පරලෝකීය නම් සඳහන් කළ සියලු ඥාතීහු මේ පින් අනුමෝදන් වෙලා පරලෝ ජීවිත සුවපත් කරගනීවා කියන අදහසින් යුතුව අපි පින් අනුමෝදන් කරමු හැමදෙනාම සාදු කියලා මේ විදිහට පින් අනුමෝදන් කරමු ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණමේ පින්කම අමා මහ නිවන් සුව පිණිස සැලසේවා හැම දිනාටම තෙරුවන් සරණයි අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ දික්වෙල යෝගියාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පූජපාද කුටියාගල සීවලි ස්වාමින්ත්‍රාණන් වහන්සේ. දේශකයන් වහන්සේට නිරුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු